තෙරුවන් සරණයි ධම්ම කතික සූත්‍රය බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ සං 15 වෙනි ග්‍රන්ථයේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ 285 වෙනි පිටුවේ ධම්ම කතික සූත්‍රය එකත් පසක වූ ඒ මහන භාග්‍යවතුන් වහන්සේට තෙලසැල කළේය වහන්ස ධම්ම කතිකය ධම්ම කතිකයයි කියන ලැබේ වහන්ස කොපමණකින් ධම්ම කතික වේදයි ඒකමන්තං නිසින්නෝ කෝසෝ භික්ඛූ භගවන්තං ඒතද වෝච ධම්මකතිකෝ ධම්මකතිකෝති බන්තේ උච්චති කින්තාවතානුකෝ බන්තේ ධම්මකතිකෝ හොතේති මහන ඉඳින් රූපේහි කලකිරීම පිනිස නොයල්ම පිනිස නිරෝධේ පිනිස දහම් දෙසානම් මහන ධම්ම කතිකයයි කියන්නට සුදුසු වෙයි. ධම්ම කතික කියලා කියන්නේ එතකොට මහන ඉදින් රූපෙහි කලකිරීම පිණිස නොයල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසානම් අන්නේ කෙනා තමයි ධම්ම කතික කියලා කියන්නේ. ධම්මකතික කියලා කියන්නේ ඔබට දැන් වැටහීමක් ලැබෙන්න ඕනි මේ බුදුන් වහන්සේ දේශනා කරන මේ ධර්මයේ කියලා කියන්නේ රූපේ සත්‍යයක් නොවන බව. බාහිර සත්‍යයක් නොවන බව. සිතද සත්‍යයක් නොවන බව. බාහිර අජ්‍යත බයිද්දා කියන අන්ත දෙක තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධර්මයේ. ඒ අන්ත දෙකට නොඇලී මජ්ජේ ඥානං කියන තැනින් මධ්‍යම ප්‍රතිපදාව තමයි බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. මේ ලෝකේ තියනවා කිව්වත් වැරදි. දැන් සියලුම ශාස්ත්‍රෝන් වහන්සේලා සියලුම ආගම්වල මේ ලෝකේ ඇත්ත කරගෙන ලෝකේ මත පිහිටලා තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. බුදුන් වහන්සේම පමණයි මේ ලෝකේ අජත බහිද්දා කියන බාහිරත් අභ්‍යන්තරත් කියන අන්ත දෙක පෙන්නලා මජ්ජ ඥාන කියන තැනින් ධර්ම දේශනා කළා තියෙනවා. ලෝකේ ඇත්ත කරගන්න නෙමෙයි. විනය ලෝකේ ලෝකේ මායාව බොරුවක් කියන එක අවබෝධ කරගන්නයි. බුද්ධ දර්ශනය තුලින් මේ බෞද්ධය කියලා කියන්නේ භවය කියන්නේ ලෝකේ තියෙන එක දෙයක් තියෙනවා නම් පොත තියෙනවා නම් එතන භවයක් තියෙනවා ජාජරාවන ශෝක පරිදේව තියෙනවා භව නිරෝධෝ කියන්නේ බාහිර අපිට හම්බ වෙන මේ පොත් මේෂ පුටු ඇඳම් එස් ඒ තම භවයේ තියනවා කියන්නේ එහෙම නෝ જાතියක් හටගන්න උපත ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒ කියන්නේ જાතියක් මරණය. එහෙම නෝ තමයි ශෝක පරිදේව දුක්ඛ දොමනස තියෙන්නේ. දැන් බෞද්ධයෙක් කියලා කියන්නේ මේ බාහිර දේවල් නැහැ කියන එකනයි. භව නිරෝධ බෞද්ධෝ. එහෙමනම් අපි බෞද්ධයෙක් වෙන්නේ බාහිර ඇත්ත කරගත්ත නිසා නෙමෙයි බාහිර ඇත්තක් නොවන බව දැකීම තුලයි චිත්තේන නියති ලෝකේ සිත තුල හැදෙන ලෝකේ සිතින් මේ සිතේ තමයි මේ සේරම මැවෙන්නේ මේ සිත තුලයි මේ ලෝකේ සම්මුති ලෝකේ අපි හදාගෙන ඉන්නේ මෙන්න මේ සත්‍ය දකින්න කෙනා තමයි බෞද්ධයෙක් කියන්නේ එතකොට ධම්මකචක කියලා කියන්නේ බුදුන් වහන්සේ මේ ධර්මයේ නම් එයා දේශනා කරන ධර්මයේ වෙන්න ඕනි බාහිර ඇත්තක් නොවන බව දේශනා කිරීම තුලයි. රූපේ රූපේ කියලා ඔබට අහන්න ලැබෙනවා හැමතැනම. මේ හැම දේශනාවකම රූපේ කියන වචනේ තියෙන්නේ. මේ හැම දේශනාවකම ඔබට අහන්න ලැබුණු මේ ස්කන්ධ වර්ගය තුල විශේෂයෙන්ම හැම දේශනාවම එකම සූත්‍රයක්වත් නැහැ රූපය ගැන කතා කරනවා. රූපේ අනිච්චම් බන්තේ කියන තැනින් තමයි මේ හැම දේශනාවක්ම තියෙන්නේ. ඒතර බුදුන් වහන්සේ මනාවකට මේ දේශනා කළා තියෙන්නේ. බාහිර ඇත්තක් නොවන බාහිර රූපේම තමයි බාහිර කියන්නේ. රූපය කියලා කියන්නේ සම්මුතිය තුල ඔබ හිතන සාමාන්‍ය කෙනෙක් කතා කරන රූපය කියන්නේ පේන මේ රූපයක් ගැන කතා කරන්නේ. පෙනුමක් ගැන. නමුත් බුදු දේශනාව අනුව බුදුන් වහන්සේ රූපය කියන්නේ සියල්ලටම. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පහස රූප, ඒ කියන්නේ පොට්ටබ්බ කායපාසාද රූප, ඒ වගේමයි මනෝ රූප. මනෝවිඤ්ඤාණ රූප. එතකොට මේ රූප කියලා කියන්නේ අරමුණ වලටයි. සිතට අපි කතා කරන හැම මොහොතෙම අපිට සිතක් උපදිනවා නිරුද්ධ වෙනවා. මේ සිතක් උපදිනවා නම් එතන සිතක් කියන්නේ අරමුණක්. ශබ්ද අරමුණක් එනවා නම් ඒක ශබ්ද සිතක්. එහෙනම් ශබ්ද රූපයක් ඒ. වර්ණ අරමුණක් එනවා නම් ඒක චක්කු විඤ්ඤාණ සිතක්. එහෙමනම් එතන තියෙන්නේ වර්ණ රූපයක්. ඒ වගේම තමයි ගඳ අරමුණු වෙනවා නම් එතන ගහන විඥාන රූපයක්. එතකොට මේ රූපය කියලා කියන්නේ එතකොට ඔබ දන්නවා දැන් ශබ්ද වර්ණ ශබ්ද ගන්ධ රස පහස මේ වගේ අරමුණු ගැනීමයි රූපය කියන්නේ. දැන් ධර්මයේ දේශනා කරනවා කියනවා නම් කවුරු හරි එතන ධම්ම කතික කියලා කියන්නේ දේශකයන් කරන දේශකයන් වහන්සේ. එහෙමනම් එයා ධම්මකතික වෙන්නේ මේ රූපේ සත්‍යයක් නොවන බව කියන්න ඕනේ. ඒ කියන්නේ බාහිර ඇත්තක් නොවන බව කියන්න ඕනේ. බාහිර ඇත්ත කර ගැනීම රූපය ඇත්ත කර ගැනීම. බාහිර ඇත්තක් නොවන බව දැකීම රූපය ඇත්ත නොවන බව දැකීම. යමෙක් ධම්මකතික කියලා කියනවනම් ඔහු මේ රූපේ අනිත්‍යම් බන්තය කියන තැනින් බණ කියන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මේ ශාසනයට අදාළ ධර්මයක් වෙන්නේ නැහැ. ධම්මකතික වෙන්නෙත් නැහැ. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන විශේෂත්වය මේ ධම්ම කතික කව කෙසේනම් ධම්ම කතික වෙම්ද ඒක තමයි භික්ෂුන් වහන්සේලා අහන ප්‍රශ්නේ එතනදී බුදුන් වහන්සේ පැහැදිලිව ඍජුවම පිළිතුරු දෙනවා රූපස්ස චේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසති ධම්ම කතිකෝ බික්ඛූති අලං වච්චා වචනාය එතකොට තේරුම අපි කිව්වා මහණෙනි ඉඳින් රූපෙහි කලකිරීම පිනිස නොඇල්ම පිනිස Nirodhe පිනිස දහම් දෙසානම් ඒ මහන ධම්ම කතිකයයි කියනු ලැබේ. එතකොට රූපේ කලකිරීම පිනිස නොඇල්ම පිනිස Nirodhe පිනිස ආස්වාද ආදීනව නිස්සරණ. ඒක ඔබට මේ මොහොතේ අරමුණක් වෙනවා නම් ඒ වර්ණ සිතක් නම් අපි උදාහරණයක් විදිහට නිතරම කතා කරන දේ පොත කියන අරමුණ එනවා කියමු. ඔබ පොතක් පේනවා. ඒතර පොතක් පේන තමයි සිත. පොත කියන අරමුණ ආරම්මණය තමයි සිත. එතකොට ඒ චක්කු විඥාන සිත ඒ පොත කියන අරමුණ ඒමයි එතකොට ඔබේ අරමුණ සිත පොත දැකීම තුළ ඔබ රැවටිලා තියෙන්නේ. ඔබ කියනවා බාහිර පොතක් තියෙනවා කියලා. සාමාන්‍ය කෙනෙක්ගේ පෘථග්ජන කෙනෙක්ගේ අවිද්‍යාව තුල ඉන්න මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්න කෙනාගේ අදහස ඒකයි. බාහිර පොතක් තියෙනවා. නමුත් මේ ධර්මයේ දකින කෙනාට පොත කියන්නේ සම්මුති ප්‍රඥප්ති නාමයක්. බාහිර හැඩතල හතර මහා භූත පොත නෙමෙයි. පොත කියන්නේ අපි අපි ජීවත් වෙන්නේ පොතක් එක්ක. අපේ හිතේ තියෙන චිත්ත රූපයක්. අපේ හිතේ තියෙන සිතුවිල්ලක්. ඒ සම්මුතියක් අපි හදාගත් එකක්. පොතක්. බාහිර පොත් කියලා දෙයක් නැහැ. අන්න ඒක දැකීමයි. රූපය අනිත්‍ය දකින්නවා කියන්නේ. සිතට ඒ රූපාරම්මන එනකොටම ඒ තමන් හිතින් හදාගත්ත සිතුවිල්ලක් තමන් ඇසුරු කරන්නේ චිත්ත රූපයක්. ඒ චිත්තේන නියති ලෝකේ සිතේ හැදෙන එකක්. උපාදාය රූපයක් කියන්නේ බාහිර එකක් නෙමෙයි සිතේ හැදෙන එකක්. ස්කන්ධයෙන් තමයි ඔබට මේ පොත කියන අරමුණ හැදිලා තියෙන්නේ. ඇහැට එන්නේ හැඩතලයක්, කිරණයක්, ආලෝකයක්. ඒක ප්‍රතිබිම්බයක්. ගසත් ආලෝකයක් නිසා වැටෙන සෙවණැල්ල. සෙවණැල්ල තමයි තින්න සංගති පස්සෝ සලායතන ඇස නැමැති ආයතනයේ විසින් හදන දෙය. අපි කල්නුත් කිව්වා මේ මස් ඇහැ නෙමේ ඇස කියන්නේ. එහෙනම් මරුණ කෙනාටත් ඇහැක් තියෙනවා මරණු කෙනාට තිබුණු ඇහැට පේන්නේ නැහැ. එහෙනම් මේ මස් ඇහැ නෙමෙයි ඇස කියන්නේ පේන බවට. මේ මොහොතේ ආලෝකයක් එනවනම් ඒට දීප්තියක් එන්න ඇතුලේ තියෙනවා මේ කේශනාලිකාව ඔස්සේ පණ ගැන්නුණු මේ කර්ම චිත්ත ඍතු ආහාර කියන. එහෙම නැත්නම් මේ ඔබ කියන වචනේ ඔබ කියනවා මේ ඇහි තියෙන කළු ලපේ. ධර්මයේ විදියට පැහැදිලි කරනවා නම් ප්‍රසාද රූපයක්. ප්‍රසාදවත් වෙනවා. ආලෝකන කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවා. මේකම තමයි අපේ චක්කු ඇස. ප්‍රසාදවත් වෙනවා. මෙන්න මේ ප්‍රසාදවත් වීමයි පෙනීම. ඒක ඇස කැමරාව ෆොටෝ එකක් ගන්න. ඒක කිරණයක්. ඇහ දන්නේ නැහැ මොකද්ද කියලා. අපි හිතින් කියන්නේ පොතක් කියලා. අනේ ඇහැ මූලික අවස්ථාව තමයි චක්කු විඤ්ඤාණ අවස්ථාව අඳුරන්නේ නැහැ මොනවාද කියලා. හැඩතල පමණයි. ඒ හැඩතල තමයි තින්න සංගති පස්සෝ මනසට ස්පර්ශ අන මනෝමිඤ්ඤාණයෙන් කියන්නේ කලින් තිබුණු සංඥාත් එක්ක ගලපලා මේ පොතක් කියලා. කලින් තිබුණු සංඥාත් එක්ක ගලපන එක තමයි එන හැඩතලයේ රූපේ විඳීමක් එක්ක නේන්නේ ඒක විඳීම තමයි සංඥාව කියන්නේ. වේදනාව සංඥාව කියන්නේ අපි දන්නේ. ඒක සංඥාවක්. ඒතකොට ඒ විඳීපු හැඩතලයේ සංඥාව පෙර සංඥාත් එක්ක ගැළපීම සංකාර කරනවා කියන්නේ ඒ දැන ගැනීමයි විඥානය කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ ස්කන්ධේ. මේ ස්කන්ධය කියන්නේ අපි හැමතිස්සෙම කියනවා වෙන මොකක්වත් නෙමෙයි අරමුණමයි කියලා. ඒ අරමුණ මූලික අවස්ථාවයි ස්කන්ධේ. එතන පොත් කියලා දෙයක් තිබුණේ උපාදාය කියන තැනේදී අපි මේ පොත හදා ගන්නවා. ස්කන්ධය තුලින් හදා ගන්නවා. ඊට පස්සේ අපි අසුරු කරන්නේ අපි විසින් හදාගත්ත පොතක් පෙර සංඥා අනුව ගලපගත්ත නාමේ. ඒකයි උපාදාය රූපයක් කියන්නේ. ඒක චිත්ත රූපයක්. පොත කියන්නේ නාමේ නම් ඒකේ වටිනාකමක් තියෙනවා චිත්ත රූපයක්. බාහිර හතර මහා භූතවල අපි හිතනවා අන්න අතන තමයි ඒක තියෙන්නේ අර තියෙන්නේ කියලා ඒක ගැට ගන්නවා හතර මහා භූතවලට. නමුත් එතන එහෙම දෙයක් නැහැ. අපි සිතින් හදා අපි සිතින් හැම එකම මවාගෙන ඉන්නේ. අපි ජීවත් වෙන්නේ අපි සිතේ ලෝකෙක. සිතුවිලි ලෝකෙක. සිතුවිලි ලෝකේ බාහිරින් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඒක නිසා තමයි බුද්ධත්වයේ ලබන්නේ බුදුන් වහන්සේ. අයි බව බාහිර තියෙන එක නැති කිරීම බෞද්ධ කියන්නේ බුද්ධ කියන්නේ. බෞද්ධ කිරීම. ඔය වි ඕන විදිහට වචන විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මෙතන වචන නෙමෙයි මේකේ ලොකු තේරුමක් තියෙනවා. අපි සිතුවිලිත් එක්ක ඉන්නේ. එතකොට බාහිරින් රූපයක් හමු වෙන්නේ නැති තමයි රූපය අනිත්‍ය දකින්න කියන්නේ අනිත්‍යම් බන්තේ රූපේ නිට්ටතෝ අනිත්‍යතෝ අනිත්‍යම් බන්තේ එතකොට එතරම් ඔබට පැහැදිලි වෙනවා දැන් ධම්ම කතික කියන්නේ කොතනින්නම් ස්වාමීනි ධම්ම කතික කියමුද? අනේතකොට බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා මේ රූපේ රූපස්සචේ බික්ඛු නිබ්බිදාය විරහගාය නිරෝධාය ධම්ම දේසේති ධම්ම කතිකෝ එතකොටම තේරෙනවා නිබ්බිද රූපේ චේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්ම කදේසේති. එහෙනම් එයා ධර්ම දේශනා කරනවා නම් කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහට රූපේ මිදෙන්න ඇලෙන්නේ නැතුව රූපයක් නැති බව Nirodhe දකින්න. සිතින් හදාගත්ත රූපයක් බාහිර රූපයක් නැති බව දකින්නයි එයා ධර්ම දේශනා කරන්න ඕනේ. එහෙනම් බාහිර දෙයක් තියෙනවා ඒක පූජා කරලා පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන්, ඒක කරලා දිව්‍ය ලෝක යන්න පුළුවන් කියන අය ධම්ම කතික නෙමෙයි. දැන් ඔබට පැහැදිලිද මේ බුද්ධ දර්ශනයේ ඊ타මත්ම වෙනස්. ඒකයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ ඕන ඕන විදිහට බණ කියන්න බෑ. මජ්ජේ ඥානං කියන තැනින් යමෙක් ධර්මයේ දේශනා කරන්නේ නැත්නම් ඔහු ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ ධම්ම කතිකයෙක් නෙමෙයි. පැහැදිලිව ඔබට මේ ඍජු භාවයෙන් මේ දේ අවබෝධ කරගන්න. අද ගොඩක් භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ ඇත්තටම ධර්මයේ නොදැන. ධර්මයක් දේශනා කරනවා නම් එයා බාහිර දෙයක් තියනවා කියලා කියන්න බෑ. බාහිර දෙයක් තියනවා කියලා කියන්න බැරුව යාට කියන්න බෑ මේවා පින් කරන්න, පව් කරන්න, දිවි ලෝක යන්න කියලා. ඔය කතාවක් කියන්න බෑ. ඕක ඕක මුසාවාදයක් වෙනවා. ඔය මුසාවාදය අද ගොඩක් අය කරගෙන යනවා. ඒක බුදුන් වහන්සේ ආනි සූත්‍රයේ දේශනා කරන අනාගතයේ භික්ෂුන් වහන්සේලා ශුන්්‍යත පටිසංයුත්ත දේශනා විකෘති කරනවා. ඒවා කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ සත්‍ය දේශනා ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන් බොළඳ තැනකින් අනිත් අනිත් දෘෂ්ටි වලට කොටු වෙලා ඒ වගේ එකක් කියනවා. ඔවුන් හදාගත් එකක්. සූත්‍ර පිටකවල හොඳට පේන්න තියෙනවා එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. අපි මේ කතා කරන ස්කන්ධ වාක්‍යයේ කිසිම තැනක නෑ රූපේ අනිච්චම් බන්තේ කියන අර වෙන කතාවක්. එතනින් තමයි ශ්‍රමණ පණවන්නේ ශ්‍රමණ සූත්‍රය අපි පැහැදිලි කරා. එතනින් තමයි අරහත් පණවන්නේ, එතනින් තමයි සෝතාපන්න භික්ෂුව පණවන්නේ, එතනින් තමයි ධම්ම කතික කියන්නේ කවුද කියලා පණවන්නේ. ඔබට වැදගත් ඒක නිසාමයි. ඔබ ධර්මය අහන්න ඕනි, මිනිම අවබෝධ කරගන්න ඕනි, දැනගන්න ඕනි. ඒ තුල ඔබ රැවටෙන්නේ නෑ. ඔබ අසරණ වෙන්නේ නෑ. ඔබ නිවැරදි ධර්මයේ කුමක්ද කියන එකට ඔබගේ සිත පිරිසිදු කරගන්න මේ දේශනා හේතු වෙනවා. ඉතින් ධම්ම කතිකයක් වෙන්නේ රූපේ Nirodhe දකින්න කෙනා පමණයි. ඒ ඔබට දැන් පැහැදිලි. මහාන ඉදින් රූපේහි කලකිරීම පිනිස නොයල්ම පිනිස Nirodhe පිනිස පිළිපන්නේ වේනම්. මහාන ධම්මානු ධම්ම පටිපන්නේයි කියන්නට සුදුසිය. අන්න ධම්මානු ධම්ම පටිපදාව වෙන්නේ කොහොමද? ධම්මානු ධම්ම පටිපදාව ඔබ කියන ධම්මානුසාරී ධම්මානුසාරී වෙන්නේ කොහොමද? රූපය අනිත්‍ය දකින්න කෙනා. ඒ දැකීමයි ධම්මේ කියන්නේ. ඒ දැකින ධර්මතාවයේ දැකීමයි ධර්මානුසාරී. ඒ තාක් රූපය අනිත්‍ය දකින්න ඇති කෙනා ධම්මානුසාරී නෙමෙයි. රූපය අනිත්‍ය දකින්නවා කියලා මේ රූපය ඇත්ත වෙලා මේ තියෙන පොතේ අනිත්‍ය දකින්න ගන්න මේ පොත කැඩෙන බින්දෙන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පොතක් හැදෙන්නේ නැති තැන සමුච්ඡේද ප්‍රහාණයක්. පොතක් හැදෙන්නේ නැති තැන මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. බොහොම සියුම් දර්ශනයක් මෙතන බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒකයි කියන්නේ මහණෙනි අස්ව ලෝමක් 100ක් කඩකට පැලෙන විදිහද දුනු ආයෙක්. එයත් විශ්වාස කළ හැකි මේ ධර්මය අවබෝධ කිරීම නම් සුකර නොවේ. ලේසි නෑ. ඇත්තටම ලේසි නෑ. මේ හරි සියුම් කාරණයක් මෙතන තියෙන්නේ. පොතේ අනිත්‍ය දකින්න එකක් නෙමෙයි. ඒතර පොත හැදිලා ඉවරයිනේ. ඒතර පොත් උඩ තරම් හදාගත හැකි ඒ පොත නැති වුණත්. ඒක නිසා ඒක නෙමෙයි මේ ධර්මයේ. මේ ධර්මයේ නම් පොත සත්‍යයක් නොවන බව. ඍජුවම දකින්න බොහොම ඍජුයි මේ ධර්මයේ ඇත්තටම ඔබටත් මේ හැම වචනයකද ඒ ඍජු භාවය දකින්න ලැබෙනවා රූපස්සකේ රූපස්සචේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති ධම්මානු ධම්ම පටිපන්නෝ බික්ඛුනි බික්ඛුති අලං වචනාය එතකොට මහන ඉදින් රූපේහි කලකිරීම පිණිස නොයල්ම පිණිස Nirodhe පිණිස පිළිපන්නේ වේනම් ඒ මහන ධම්මානුධම්ම ප්‍රතිපන්නේයි කියන්නට සුදුසුයි. ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්නේ අනේතනේ. මහන ඉදින් රූපේහි කලකිරීමෙන් නොයල්මෙන් Nirodhen උපාදාය රහිතව මිදුනේ වේනම් ඒ මහන දුටු දැමෙහි නිවනට පැමිණියේයි කියන්නට සුදුසුවේ. අනුරූපේ මේ සත්‍ය දකින්න එක ධර්මතාවය දකින්න එක ධම්මානුධම්ම ප්‍රතිපදාව යමෙක් ඒ ධම්මාදාන ප්‍රතිපදාවේ පිහිටලා ඉන්නවා නම් ඒ කෙනාට ධම්මානුදානම ප්‍රතිපන්නයයි කියනු ලැබේ. ධම්මානුදාම ප්‍රතිපන්නයයි කියනු ලැබේ. එතකොට ඒ වගේම තමයි ඔහු ඒ ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙනවා නම් යමෙක් මේ ධර්මතාවය දැකලා එනින සිතට අරමුණට සත්‍ය පෙන්නනවා නම් බාහිරෙන් මිදෙනවා නම් බාහිර විනීය ලෝකයේ අවිද්‍යාව දුක්ඛ දෝමනස්සයට එනවා නම් අන්නේ කෙනා රූපේ නොයල්මට ගිය නිරෝධයට ගිය කෙනා උපාදාන රහිත මිදුණු කෙනා දුටු දැමියෙහි නිවනට පැමිණියයි කියනු ලැබේ. ඒක ඊටාම වැදගත් නේද? දැන් මේ නිවන් මඟ හොඳ ඒ කෙනාම නිවන් ප්‍රත්‍යක්ෂතාවයට පත්වීම තුළ නිවන් දක්වුණු කෙනා කියන්නේ අන්නේ කෙනාට කියන එකයි. සිංහලෙන් මේක සරලව පැහැදිලි කරනවා නම් සූත්‍රය තුල මෙහෙමයි ඒ කාරණාව තියෙන්නේ රූපස්ස චේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධා අනුපාදෝ විමුක්තෝ හෝති දිට්ඨ ධම්ම නිබ්බාන පන්නෝ නිබ්බාන පත්තෝ බික්ඛුනි අලං වචනාය දිට්ඨ ධම්ම නිබ්බාන පත්තෝ බික්ඛුති අලං වචනාය අර නිවනටපත් වුණා කියන කාරණාව ditta ධම්ම නිබ්බාණයට පැමිණා කියන කාරණාව පත්තෝ වික්කුණී අලංඋච්චති කියන තැන. මහාන ඉදින් වේදනා සංඥා සංකාර විඥාන කලකිරීම විඥානයේ කලකිරීම පිනිස නොයල්ම පිනිස නිරෝධයේ පිනිස දහම් දේශානම් මහාන ධම්ම කතිකේ ඒ අනුව කීම සුදුසු වෙයි. මහණේ ඉදින් විඥානයේ කලකිරීම පිණිස නොයල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් ධම්මාන ධම්ම ප්‍රතිපදායයි කියන සුදුසුයි. ඒ වගේම මහණේ ඉදින් විඥානයේ කලකිරීමේ රූප වේදනා සංඥා සංකාර විඥානයේ කලකිරීම නොයල්ම නිරෝධේ උපාදාන රහිත මිදුනේ වේ නම් මහණ මේ දුටු දැමෙහි නිවනට පැමිණියේ කියන්නට සුදුසු වේ. ඉතින් අපි මේ ඉදිරිපත් කළේ ඔබගේම පිරිසුදු වීම සඳහා ධර්මයේ නම් ධර්මයයි ධර්මයේ වන්නේ කුමක්ද රූපය අනිත්‍ය දැකීමයි රූපය අනිත්‍ය දැකීම කියන්නේ මේ රූපය කියන්නේ බාහිර පොතක අනිත්‍ය දකින එකක් නෙමෙයි මේක අපි නිතරම කියනවා මොකද අද අපි දකිනවා බොහෝ භික්ෂුන් වහන්සේලා මේක පටලවාගෙනයි තියෙන්නේ බාහිර දෙයක් ඇත්ත කරගෙන ඒක අනිත්‍ය දකින්නයි හදන්නේ ඒ නිවන් මගක් නෙමේ. ඒ බොළඳ තැනකින් නිවන බොළඳයි කියලා හිතන්න එපා. ඔබගේ බොළඳතාවයට නිවනට ඔබට නිවනටපත් වීම නොවේ සිදු නොවන එකයි වන්නේ. ඒ බොළඳ තැනට නිවන පත්වන්නේ නැහැ. නිවන නම් මේ රූපේ ඇත්ත දකින්නවා කියන්නේ යථාභූත ඥාණයෙන් දකින්නවා කියන්නේ රූපයක් සත්‍ය නොවන බවයි දකින්න. රූපේ තමන් සත්‍ය නම් තමන්ගේ හිතේ හැදුණු ඒ චිත්ත රූපේ බාහිර හතරමා භූත රූපයට එකතු වෙන්නේ නැහැ. ඒයි සත්‍ය. ඒද ඔබ දකින්නේ අසුරු කරන්නේ බාහිර ලෝකෙ නෙමේ ඔබගේ චිත්තේන නියති ලෝකේ. ඔබ ඉන්නේ සිතුවිලි ලෝකයක. ඒ සත්‍ය දකින කෙනා ඒ සිතින් මිදෙන කෙනා නිවන් සාක්ෂාත් කරනවා. ඉතින් ඒයි පිරිසිදු නිවන් මාර්ගය. එනනම් මේ කොතකින්නම් ධම්ම කතික වේද කියනකොට ඒ රූපේ Nirodheට නොයල්මට නිබ්බිදා විරාගාය නිරෝධාය කියන තැනට ඒ රූපේ හට ගන්න හට නොගන්න තැනට යමෙක් ධර්මයේ දේශනා කරනවා නම් බාහිර ඇත්තක් නොවන බව බාහිර රූපේ කියන්නේ බාහිර බාහිර ඇත්තක් නොවන බව යමෙක් දකිනවා නම් ධර්ම දේශනා කරනවා නම් අන්නේයි ධම්ම කතික කියන්නේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ ධම්ම කතිකයෙක් වෙන්නේ බාහිර ඇත්තක් නොවන බව දේශනා කරන අය පමණයි. මේ සමාජයේ ගොඩක් මේ පැටලිලා තියෙන තැනක් සමාජයේ බොහෝ අය ඇත්තටම මේ පිරිසිදු කරගෙන නැහැ කොතනින්නම් පිරිසිදු ධර්මයේ අපි ඉස්මතු කරමුද කියන එක. එහෙනම් බාහිර සත්‍යයක් නොවන බව දැකීමමයි ඇත්තටම බව නිරෝධයට යන තැන බෞද්ධයෙක් වෙන තැන. හැමෝටම මේ කාරණා සැබෑ බෞද්ධයෙක් වන්නට හේතු කාරණා වෙන්න ඕනේ. තෙරුවන් සරණයි.